භික්ෂූන් හා හැසිරීම පිළිබඳ සිකපද යෝපන බික්ඛු සංගිකේ විහාරේ ජානං පබ්බූපගතං බික්ඛුං අනුපක්ඛජ්ජ සෙය්‍යං කප්පෙය්‍ය යස්ස සම්බාධෝ භවිස්සති සෝ පක්ඛ මිස්සති තී ඒතදේව පච්චයන් කරිත්වා අනඤ්ඤං පාචිත්‍යං පාචිත්‍ය පාළිය 57 පිටුව යම් මහණෙක් සංඝසතු විහාරයේ පළමු පැමිණ සිටින භික්ෂුව නැගිටවීමට නුසුදුස්සෙක් යැයි දන යමෙකුට අවහිර වේ නම් ඔහු යන්නේ යැයි එයම කාරණය කොට අනිකක් කරුණු නොකොට එහි පිවිස සයනය කෙරේ නම් පචිති වෙයි සංඝසතු විහාරයේහි අසුන්ගෙන සිටින වැඩිමහලු භික්ෂුවය ගිලන් භික්ෂුවය සංඝයාට කරන උපකාර සලකා සංඝයා විසින් සම්මත කොට තැනකදී ඇති භික්ෂුවය යන මොවුහු නැගිටවීමට නොසුදුසෝය. පළමුවෙන් විහාරයේහි වෙසෙන භික්ෂුව නොනැගිටවිය යුත්තේකු බව දැන ඒ භික්ෂුවට අවහිර කිරීම පිණිස යම් භික්ෂුවක් ඒ නොනගිට විය යුතු භික්ෂුවගේ ආසනය සමීපයේ අසුනක් පනවාගෙන හිඳින්නේ නම් පචිති ඇවැත් වෙයි. එවැනි භික්ෂුවක් වෙසෙන විහාරයකට පිවිසිය හොත් පළමු සිටින භික්ෂුවට අවිහිර නොවන පරිදි විසිය යුතුය. පළමු භික්ෂුව යනේන මාර්ගවල අවිහිර නොවන පරිදි අසුනක් පනවා ගත යුතුය. පළමු වෙසෙන භික්ෂුවගේ අසුනට දෙරියන් හමාරකට වඩා ලංකොට අසුනක් නොපැනවිය යුතුය. අවහිරවන පරිදි අසුන පැනවීමේදී දුකුලා ඇවැද්ද එහි හිඳ ගැනීමේදී සයනය කිරීමේදී පචිති ඇවැද්ද වෙයි. යෝපන බික්ඛු බික්ඛුං කුපිතෝ අනත්තමානෝ සංගිකා විහාරා නික්ඛංකේය වා නික්ඛංකේය පෙය්‍ය වා පාචිත්‍යං පාචිත්‍ය පාළිය 59 පිටුව යම් මහණෙක් කිපියේ නොසතුරු සිත් ඇත්තේ මහණෙකු සංගසතු විහාරයෙන් බැහැර කරන්නේ හෝ බැහැර කරවන්නේ හෝ වේනම් පචිති වෙයි කාමරයක වෙසෙන භික්ෂුව පිලට ඇද දැමීමෙන්ද පිලෙහි සිටින භික්ෂුව පිටතට ඇද දැමීමෙන්ද පචිති වෙයි භික්ෂුව බැහැර කරන දෝර ගණනට පචිති වෙයි. අනුන් ලවා බැහැර කරවීමෙහිදී එසේමය. භික්ෂුවගේ ශරීරයට අත නොතබා නික්මෙන්න යයි කියා බැහැර කිරීමෙන්ද එසේම පචිති වෙයි. ඒ භික්ෂුවගේ බඩු විහාරයෙන් පිට කිරීමේදී කරවීමේදී දුක්කට ආපත්‍ති වෙයි. විහාරයේ උපචාරයෙන් හෝ උපස්ථාන ශාලාවෙන් හෝ මඩුවෙන් හෝ ගස මුලින් හෝ එලිමහනෙන් හෝ බැහැර කිරීමෙන්ද කරවීමෙන්ද ඒ භික්ෂුවගේ පිරිකර බැහැර කිරීමෙන් හා කරවීමෙන් දුක්කට ආපත්‍ති වෙයි. අනුසම්පන්නේකු බැහැර කිරීමෙන්ද ඔහුගේ පිරිකර බැහැර කිරීමෙන්ද දුක්කට ආපත්‍ති වෙයි. අලජ්ජාය උම්මත්තකයාය වියවුල් ඇති කරන්නාය කෝලහල කරන්නාය විවාද කරන්නාය කෝලහල ඇති කරන කතා කරන්නාය සංඝයා කෙරෙහි අධිකරණ ඇති කරන්නාය මනාකොට නොහැසිරෙන සද්දි විහාරිකයාය මනාකොට නොහැසිරෙන අන්තේ වාසිකයාය යන මොවුන් සාංගික විහාරයෙන් බැහැර කිරීමෙන්ද කරවීමෙන්ද ඔවුන්ගේ පිරිකර බැහැර කිරීමෙන් හා කරවීමෙන්ද ඇවත් නොවන බව ඉහත දැක් වූ පාඨයෙන් දක්වන ලද්දේය. අඟුලි පාතෝදකේ පාචිත්‍යං පාචිත්‍ය පාළි 128 පිටුව සිනස්ස වීම සඳහා භික්ෂුවකට කිති කැවුවහොත් පචිති වෙයි. අනුසම්පන්නේකට කිති කැවීමෙන් දුක්කට ආපත්‍ති වෙයි. අනාදරියේ පාචිත්‍යං පාචිත්‍ය පාළි 130 පිටුව පුද්ගලයාට ධර්මයට අනාදර කිරීමෙන් පචිති වෙයි. උපසම්පන්නයෙකු විසින් උපසම්පන්නයෙකුට බුද්ධ ප්‍රඥාප්තිය දක්වා යමක් කියන කල්හි එය පිළිගැනීමට නොකමැත්තේ පුද්ගලයාට හෝ ධර්මයට හෝ අනාදර කරන්නහුට පචිති ඇවැත් වෙයි. විනය ප්‍රඥාප්තිය හැර අනිකකින් අනුශාසනා කිරීමේදී අනාදර කිරීමෙන් හා අනුසම්පන්නේකු කියන කල්හි අනාදර කිරීමෙන් දුකුලා වෙයි. යෝපන බික්ඛු බික්ඛුං හිංසා පෙය්‍ය පාචිත්‍යං පාචිත්‍ය පාළි 132 පිටුව යම් මහණෙක් මහණෙකු බියගන්වා නම් පචිති වෙයි. උපසම්පන්නේක් උපසම්පන්නේකු බියගැන්වීම සඳහා භයානක රූපාදී එළවා නම් බිය උපදිනා කතා කියා නම් භික්ෂුව බියවද නොවද පචිති වෙයි. අනුසම්පන්නයන් බියගැන්වීමෙන් දුකුලා වෙයි. යෝපන බික්ඛු බික්ඛුස්ස කුපිතෝ අනත්තමනෝ පහාරං දදෙය්‍ය පාචිත්‍යං පාචිත්‍ය පාළි 166 පිටුව යම් භික්ෂුවක් කිපියේ නොසතුරු සිත් ඇතියේ භික්ෂුවකට පහර දේ නම් පචිති වෙයි යම් භික්ෂුවක් කිපී භික්ෂුවකට කයින් හෝ කයින්ගත් වස්තුවකින් හෝ යමක් දමා ගැසීමෙන් හෝ යටත් පිරිසෙයින් මලකින් වුවද පහර දේ නම් පචිති වෙයි අනුසම්පන්නයෙකුට කිපි පහර දේ නම් දුකුලා ඇවැත් වෙයි. අනුසම්පන්න ශිෂ්‍යයන්ට වුවද තිරිසන් සතුන්ට වුවද පහර දීමෙන් දුකුලා ඇවැත් වෙයි. රාගසිතින් ස්ත්‍රීන්ට පහර දීමෙන් සංගාදිශේෂ ආපත්‍ති වෙයි. තමාට හිංසා කරන කල්හි එයින් මිදීම සඳහා පහර දීමෙන් ඇවැත් නොවේ. මාර්ගයේදී හොරෙකු හෝ හතුරෙකු ලුහුබැඳ එන කලෙහි ඔහු නැවැත්වීමට පහර දීමෙන් මලේද පරිජි ඇවත් නොවේ. යෝපන බික්ඛු බික්ඛුස්ස කුපිතෝ අනත්තමානෝ තල සම්තිකං උග්ගරෙය්‍ය පාචිත්‍යං පාචිත්‍ය පාළි 167 පිටුව යම් මහණෙක් කිපියේ නොසතුරු සිත් ඇත්තේ භික්ෂුවකට පහර දෙන ආකාරය දක්වා අත්පා හෝ දඬු ආදියක් හෝ ඔසවා නම් පචිති ඇවත් වෙයි. අනුසම්පන්නයෙකුට කිපී පහර දෙන ආකාරය දක්වා අත්පා ආදී එසවීමෙන් දුකුලා ඇවත් වෙයි. තමාට හිංසා කරන කලෙහි එසවීමෙන් ඇවත් නොවේ. යෝපන බික්ඛු බික්ඛුස්ස සංචිච්ඡ කුක්කුච්ඡං උපදහය්‍ය ඉතිස්ස මොහොත්තම්පි අපාසු භවිස්සතිති ඒතදේව පච්චයන් කරිත්වා අනඤ්ඤං පාචිත්‍යං පාචිත්‍ය පාළි 169 පිටුව යම් මහණෙක් මෙසේ කීමෙන් මොහුට මද වේලාවකට වද අපහසුාවක් වන්නේය යයි සිතා එයම කරුණකොට භික්ෂුවකට සැක උපදවා නම් පචිති වෙයි අනික් කරුණක් සඳහා කියා නම් පචිති නොවේයි ඔබට වැඩි වයසක් නැතිවා වගේය. ඔබ උපසම්පදා වී ඇත්තේ 20 වසරක් පිරීමට පෙරසේය. ඔබ ආහාර වැළඳුවේ විකාලයේ වගේය. යනාදී වචන භික්ෂුවකට සැක ඇතිකොට සිතට කරදර කරනු පිණිස කියන්නහුට වචනයක් පාසා පචිති ඇවත් වෙයි. අනුසම්පන්නයේ කොට සැක ඇති කිරීමේ කතා කිරීමෙන් දුකුලා වෙයි. යෝපන බික්ඛූ බික්ඛූණං බණ්ඩන ජාතානං කලහ ජාතානං විවාද පන්නානං uppassutin තිට්ඨේය යං ඉමේ බිනිස්සන්ති තං සොස්සාමීති ඒතදේව පච්චයන් කරිත්වා අනඤ්ඤං පාචිත්‍යං පාචිත්‍ය පාළි 171 පිටුව යම් මහණෙක් මොහු යමක් කියතත් නම් එය අසමියයි එයම කරුණු කොට අනිකක් කරුණු නොකොට හටගත් දබර ඇත්තා වූ හටගත් කෝලහල ඇත්තා වූ ඒ නිසාම විවාදයට පැමිණ ඇත්තා වූ භික්ෂූන්ගේ කතා ඇසෙන ප්‍රමාණයට පැමිණ සිටින්නේ නම් පචිති වෙයි. යම් යම් කරුණු වලින් ඔවුනෝන් විරුද්ධව සිටින භික්ෂූන් කතා කරන තැන්වලට ගොස් ඔවුන්ගේ කතා අසා සිටීමෙන් පචිති වේය යනු මෙහි අදහසයි. මොවුන්ගේ කතා අසා මොවුනට චෝදනා කරමිය යන අදහසින් විවාදයට පැමිණ සිටින භික්ෂූන්ගේ කතා ඇසීමට යන භික්ෂුව යාමෙන් දුකුලා ඇවත් වෙයි. නැවතී ඇසීමෙන් පචිති ඇවත් වෙයි. විවාදාපන්න භික්ෂූන් කතා කරමින් ගමන් කරන කලෙහි ඔවුන්ගේ කතා ඇසීමට පසුව යන භික්ෂුව වේගයෙන් යයි නම් දුකුලා ඇවත් වෙයි. ඇසෙන තැනට පැමිණ ඇසීමේදී පචිති වෙයි. කතා කරමින් ගමන් කරන විවාදාපන්න භික්ෂූන්ගේ ඉදිරියෙන් ගමන් කරන භික්ෂුව ඔවුන්ගේ කතා ඇසීමේ අදහසින් නවති නම් දුකුලා ඇවැත් වෙයි. නැවතී ඇසීමේදී පචිති වෙයි. භික්ෂුවක් සිටින සමීපයට හෝ හිඳින සමීපයට හෝ නිදන සමීපයට හෝ විවාදාපන්න භික්ෂූන් පැමිණ ඒ භික්ෂුව ඇති බව නොදැන කතාව පටන් ගතහොත් කැහීමෙන් හෝ කෑරීමෙන් හෝ අන් ක්‍රමයකින් හෝ තමා එහි ඇති බව ඒ භික්ෂූන්ට හැඟවිය යුතුය. එසේ නොකොට ඔවුන්ගේ කතා ඇසා සිටී නම් පචිති වෙයි. විවාදයට පැමිණ ඇති අනුසම්පන්නයාගේ කතා ඇසීමෙන් දුකුලා ඇවැත් වෙයි. විවාද සංසිඳීම සඳහා අසන්නහුට සමග කිරීම සඳහා අසන්නහුට ඇවැත් නොවේයි. යෝපන බික්ඛු ධම්මිකානං කම්මානං චන්දං දත්වා පච්චා කීන ධම්මං ආපජ්ජේය පාචිත්‍යං පාචිත්‍ය පාළි 172 පිටුව යම් මහණෙක් විනය අනුව කරන සංඝ කර්මයන්ට ඡන්දයේදී පසුව ගර්හා කරන්නේ නම් පචිති වෙයි. අපලෝකන කම්ම ඥාති කම්ම ඤත්ති ဒ ුතිය කම්ම ඤත්ති චතුත්ථ කම්ම යයි භික්ෂූන් විසින් කිරීම සඳහා භාග්‍යවතුන් වහන්සේ විසින් નિયમિત කර්ම හතර කොටසක් ඇත්තේය. ඒ වායින් කවරක් හෝ කිරීමට කලින් ඡන්දයේදී පසුව කර්මයට හෝ කර්මය කළ සංඝයාට හෝ ගරහා කිරීමෙන් පචිති වෙයි. කර්මයක් කිරීමට නුසුදුසු පුද්ගලයෙකුට කළ කර්මයටද වර්ග කර්මයටද අධර්ම කර්මයටද ගර්හා කිරීමෙන් ඇවැත් නොවේයි. යෝපන බික්ඛු සංගේ විනිච්ඡය කතාය වත්තමානාය චන්දං අදත්වා උට්ටායාසනා පක්ඛම්මෙය්‍ය පාචිත්‍යං ආචිත්‍ය පාළි 173 පිටුව යම් මහණෙක් සංඝයා කෙරෙහි විනිශ්චය කතාවක් පවත්නා කලෙහි ඡන්දය නොදී අසුනේ නැගී යේනම් පචිති වෙයි එක් සීමාවක රැස් වූ භික්ෂු සංඝයාට ඉදිරිපත් වූ යම්කිසි අධිකරණයක් විනිශ්චය කරන කලෙහි ඒ නිමවන තෙක් කාලය හා කර්මයක් කරතොත් කර්ම වාක්‍ය කියමින් සිටින කාලය සංඝයාගේ විනිශ්චය කතාව පවත්නා කාලයේය. යම් භික්ෂුවක් ඒ කාලය තුලදී ඒ සංඝ කර්මයට බාධා කරනු පිණිස, කාරණේ අවුල් කරනු පිණිස නැගිට යේ නම් යාමේදී දුකුලා ඇවැද්ද සංඝයාගේ අත්පසින් බැහැරවීමේදී පචිති ඇවැද්ද වෙයි. මේ විනිශ්චයෙන් මේ කර්මයෙන් සංඝයා අතර අවුල් ඇතිවේය කියා නැගිට යන්න හුටද අධර්ම කර්මයක් නිසා නැගිට යන්න හුටද වර්ග කර්මයක් නිසා නැගිට යන්න හුටද ගිලන් බව නිසාද ගිලනකුගේ කටයුත්තක් සඳහාද මල මුත්‍ර කරනු පිණිසද පසු වෙන අදහසින් යන්න හුටද ඇවත් නොවේයි යෝපන බික්ඛු සමග්ගේන සංගේන චීවරං දත්වා පච්චා කීයේන ධම්මං ආපජ්ජේය යථා සන්තු තං බික්ඛු සාංගිකං ලාභං පරිණාමෙන් තීති පාචිත්‍යං පාචිත්‍ය පාළි 174 පිටුව යම් මහණෙක් එක් සීමාවක් හි සමාන සංවාසක සංඝයා හා සිට භික්ෂුවකට සිවුරක් දී පසුව භික්ෂූහු තම තමන් හා මිත්‍රයන් වූ පරිදි සංඝලාභයන් පිරිනමෙතියයි ගරහා කෙරේ නම් ඒ භික්ෂුවට පචිති වෙයි. සංඝයා විසින් සෙනසුන් පැනවීම ආදී යම් කිසිවකට සම්මත කරන ලද භික්ෂුවකට සිවුරක් දීම ගැන ගරහා කිරීමෙන් පචිතිද අන් පිරිකර දීම ගැන ගරහා කිරීමෙන් දුකුලාද සම්මත කරන ලද අනුසම්පන්නයෙකුට සිවුරක් හෝ අන් පිරිකරක් දීම ගැන ගරහා කිරීමෙන් දුකුලා ඇවැද්ද වෙයි සංඝයා ભેද කිරීම පරාජිකා පාළිය 213 පිටුවෙන් යම් මහණෙක් සමගි සංඝයාගේ ભેදයේ පිනිස උත්සාහ කෙරේද ભેදයට හේතු වන අධිකරණයක් හෝ ගෙන ඔසවා සිටීද ඒ මහන භික්ෂූන් විසින් මෙසේ කිය යුතු වන්නේය. ආයුෂ්මතා සමගි සංඝයාගේ ભેදය පිණිස උත්සාහ නොකරව ભેදය පිණිස පවතින අධිකරණයක් ගෙන ඔසවා නොසුටුව ආයුෂ්මතා සංඝයා හා සමාන අදහස් ඇත්තේ වේවා සමගි වූ සංගතමේ සතුටු වන්නේ වාද නොකරන්නේ එක්ව පාමොක් උදසීම ඇත්තේ සුවසේ වෙසේය කියාය ඒ මහන මෙසේ භික්ෂූන් විසින් කියනු ලබන්නේද ભેදය පිණිස පවතින අධිකරණය එසේම ගෙන සිටින්නේ නම් ඒ මහන අන්‍ය භික්ෂූන් විසින් ඒ උත්සාහය හා ඒ අධිකරණය අතහැරීම පිණිස තුන්වර දක්වා සමනුභාෂණය කළ යුත්තේය. තුන්වර දක්වා සමනුභාෂණය කරනු ලබන්නේ එය අත්හරිනම් යහපති. ඉදින් අත් නොහරිනම් සංඝාදිශේෂ ආපත්‍ති වෙයි. සංඝ ભેදයට තැත් කරන භික්ෂුව දක්නා භික්ෂූන් විසින්ද ඒ කරුණ ඇසූ භික්ෂූන් විසින්ද ભેදක භික්ෂුවට එය අතහරින ලෙස තුන්වර දක්වා කිය යුතුය. කී කල්හි එය නොහලේ නම් දුකලා ඇවත් වෙයි. ඇසූ දුටු භික්ෂූහු නොකියත් නම් ඔවුනටද දුකලා ඇවත් වෙයි. සංඝ ભેදයට තැත් කරන භික්ෂුව සංගමැදට පමුණුවාද තුන්වර දක්වා කිය යුතුය. එයින්ද නොහලේ නම් දුකලා ඇවත් වෙයි. එසේ කීමෙන්ද ભેද කිරීමේ උත්සාහය නොහරිනා භික්ෂුවට සමනු භාෂණ කර්මය කළ යුතුය. නොහලේ නම් කර්ම අවසානයේහි සංඝාදිශේෂ ආපත්‍ති වෙයි. සංඝ ભેදය කළේ නම් උපසම්පදාවෙන් පහ වූ පිළියමක් නැති ඒකාන්තයෙන් නරකයට යන පුද්ගලයෙක් වෙයි. දේදානු වර්තක ශික්ෂාපදය පරාජිකා පාළි 215 පිටුවෙන් ඒ සංඝ කිරීමට උත්සාහ කරන භික්ෂුවට අනුව පිළිපදින්නා වූ අසමගියට පක්ෂ කතා කරන්නා වූ එක් නමක් වූ හෝ දෙනමක් වූ හෝ තෙනමක් වූ හෝ භික්ෂූහු වෙද්ද ඒ භික්ෂූහු ආයුෂ්මත්නි ඒ භික්ෂුවට කිසිවක් නොකියව ඒ භික්ෂූහු තෙමේ ධර්මවාදියෙකි විනයවාදියෙකි. ඔහු අපගේද කැමැත්ත හා සතුටද ගැන කතා කරයි. අපගේ කැමැත්ත දනී. මෙසේ කරමු යයි අප හා කතා කරයි. අපටද ඔහු කරන දෙය රුචිය. මෙසේ කියත්නම් ඒ වේදානුවත්තක භික්ෂූහු අන්‍ය භික්ෂූන් විසින් ඇවත්නි මෙසේ නොකියව. ඒ මහන ධර්මවාදී නොවේයි. විනයවාදී නොවේයි. ආයුෂ්මත් හටද සංගවේදය රුචි නොවේවා ආයුෂ්මත්හුගේ සිත් සංඝයා හා සම වේවා සමගි වූ සංගතෙමේ සතුටු වූයේ විවාද නැත්තේ සමාන පාමොක් උදෙසීම් ඇත්තේ සුවසේ වෙසේ යයි කිය යුත්තාහ ඒ භික්ෂූහු භික්ෂූන් විසින් මෙසේ කියනු ලබන්නාහු එසේම තමාගේ මතයගෙන සිටිත් නම් ඒ භික්ෂූහු භික්ෂූන් විසින් තුන්වර දක්වා සමනු භාෂණය කළ යුත්තෝය. තුන්වර දක්වා සමනු භාෂණය කරනු ලබන්නා වූ ඒ බේදානු වත්තක භාවය අතහරින්නාහු එය යහපති. ඉදින් අත නොහරින්නානු නම් සංගාදිශේෂ ආපත්‍ති වෙයි. මෙහි භික්ෂූන් එක් නමක් දෙනමක් තුන් නමක් ගෙන ඇත්තේ හතර නමක් වුවහොත් සංඝයා වන නිසා සමනු භාෂණ කර්මය නොකල හැකි බැවිනි. සංඝාදිශේෂ ආපත්‍ය වන්නේ සංඝයා විසින් සමනු භාෂණ විනය කර්මය කළහොත්ය.